අපිට තියෙන්නේ මෙතන ඉඳලා ඥාන ටිකක් උපදව ගන්න. අපි සීලයත් හොඳ දෙයක් හැටියට අපි බුද්ධියෙන් ගත්තා. හරි. චිත්ත ඒකාග්‍රතාවයත් අවශ්‍යයි කියන කාරණේ අපිට වැටහෙනවා. මොකද නිරන්තරයෙන් විසිරෙන වික්ෂිප්ත වෙන සිතක් අපිට තියෙනවා. ඒක එක තැනක තියෙනවා නම් අපිට යම් සහනයක් తాවකාලික මොහොතකට හරි සහනයක් ලැබෙනවා කියන එක සිතට දැනෙනවා. මොහොතකට නවත්තන්න පුළුවන්. ඒ වගේම වැරදි දැකීම දික්ටි ඒකත් විසුද්ධි කරගත්තා පිසුද්ධ කරගත්තා දික්ටි විසුද්ධියේදී ඒ තුලින් අපි තේරුම් ගත්ත අවබෝධ කරගත්ත මුළු ලෝකයේ විශ්වයම ක්‍රියාත්මක වෙන්නේ ධර්මතා දෙකයි කියන කාරණය ඒ තමයි නාමංච රූපංච ඒටදී ධර්මතාවයන්නේ කොච්චර බෙදුවත් කොච්චර වෙන් කළත් කොච්චර පරීක්ෂණ කළත් ওই ධර්මතා දෙකට බාහිර ධර්මයක් හොයන්න බෑ. ওই ධර්මතා දෙක තුල ඇතුළත් කරන්න වෙනවා. එහෙනම් ඒ බව පිරිසිදුව දැකලා අපි ඊට පස්සේ ඒ නාම රූපවල හේතු හෙව්වා. කොහොමද ඒක ඇති වෙන්නේ කියන කාරණය. හේතු ප්‍රත්‍ය බැලුවා. ඒ කාංකා විතරණ විසුද්ධියේදී. මේක පිරිසිදු කරගෙන අපි දැන් ඇවිල්ලා ඉන්නවා තව හොඳ තැනකට. මග්ගම් මග්ග ඥාන. දැන් මෙතනදී මග නොමග පිළිබඳව මම පසුගිය දේශනාවල ගොඩාක් පැහැදිලි කරා. මේ තණ්හා මාන දික්ටි වලට නොවැටි යන්න ඕන කියන කාරණය. මොකද අවසානයේ අවසන් කරන්නේ සහ මුලින්ම අවසන් කරන්නේ තණ්හාවයි මානයයි දික්තියයි. හැබැයි දික්තිය මේ වෙනකොට යම් ආකාරයකට අපි අවසන් කරන් තිනවා. ආත්ම දික්තිය, සක්කාය දික්තිය. අද අවසන් කරන් ඇති. මම හිතනවා එහෙම. හැබැයි තණ්හාව තියෙනවා. මාන්නයක් තියෙනවා. රූප රාග කිව්වේ රූප රූපාවචර බ්‍රහ්ම ලෝක වලට තියෙන ඇල්ම තෘෂ්ණාව. අරූප රාග කිව්වේ අරූපාවචර බ්‍රහ්ම ලෝක වලට තියෙන ඇල්ම. රූප රාග අරූප රාග මානෙ. තවත් කෙනෙක් වශයෙන් ලෝකෙ පෙනී සිටීමේ කැමැත්ත තියෙනවා තාම. ඒකට මානෙ කියනවා. රූප රාග අරූප රාග මාන උද්දච්ච වික්ෂිප්ත වෙනවා සිතන. අනාගාමී වුණත් සිත වික්ෂිප්ත වෙනවා. උද්දච්ච. අවිච්ඡ. අවිද්‍යාව. අවිද්‍යාව සහ මුලින් අවසන් වෙන්නේ අරිහත්ත්වයේදී. රහත් වීමත් එක්කම. සියලු ආශ්‍රවත් අවසන්, අවිද්‍යාවත් අවසන්. දැන් එතනට තාම මනස ආපු නැති බව තමයි දන්නවද? හොඳට දන්නවා. තාම එතනට ආවෙන්නේ නැහැ කියලා. එහෙනම් මග නොමග ඒ තුලින් උපදවා ගන්න ඕන ඥානය උද්‍යවය ඥානය. එයි. ඊගාවට අපිට තියෙන තව අටක් උපදවා ගන්න. ප්‍රතිපදා ඥාන දර්ශන විසුද්ධියදී. ඒකට ප්‍රත්‍ය ධර්මයක් හැටියට තමයි කියන්නේ උපකාර ධර්මයක් හැටියට තමයි උද්‍යව්‍ය ඥානය උපදවන්නේ අපි. මොකද උද්‍යව්‍ය ඥානයමයි බංග ඥානයට ප්‍රත්‍ය වෙන්නේ. උපකාර වෙන්නේ. උදව් වෙන්නේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ පැහැදිලිව දේශනා කළා මහණෙනි. ඉස්සෙල්ලාම උපදවාගත යුතු ඥානය. ඥාන කියන්නේ නුවණ, ප්‍රඥාව. නුවණින් දකිනවා. ඒ ඥානය තමයි උද්‍යව්‍ය ඥානය. උදය කියන්නේ හට ගන්න. වැය කියන්නේ අතුරුදහන් වෙනවා. නොපෙනී යනවා. එතනින් ඉවරයි. ඒකයි වැය කියන්නේ. උදය වැය. පසුගිය සතිය දේශනා කළ කරුණු දෙකක් පිළිබඳව. අසයි කණයි අරගෙන. මේ උද්‍යව්‍ය ඥානය උපදවා ගන්න බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා තමට හැකි තාක් තමට පුළුවන් තරම් මේ කරුණ එකින් එක වෙන් කරන්න. මොකද සන්තතියෙන් වෙහිලා තියෙන්නේ. සන්තතිය කියන්නේ පැවැත්ම. පැවැත්මෙන් වෙහිලා තියෙන්නේ අපිට මේක. ඒ කියන්නේ පවතින දෙයක් තියෙන බව අපේ මනසේ සටහනක් තියෙන පවතින දෙයක් තියෙන බව. ඒක වැරදි. ඒ සන්තතිය ඒක වැහිලා තියෙනවා. නිරන්තරයෙන් පිළීමක් පීඩාවක් තියෙනවා ඒක වෙලා තියෙනවා සතර ඉරියව්වෙන්. ඒකනේ මොහොතේ මොහොත ඉරියව් වෙනස් කරන්නේ. සතර ඉරියව් වෙලා තියෙනවා. ඒ වගේම අනාත්ම ලක්ෂණය. ඒතර පිළීම් ලක්ෂණය දුක්ඛ ලක්ෂණය. අර සන්තතියෙන් වහලා තියෙන්නේ අනිත්‍ය ලක්ෂණය. දුක්ඛ ලක්ෂණය අනාත්ම ලක්ෂණයත් අහලා තියෙනවා. වෙන් කරලා නොදැකීම තුළ නැවත නැවත වැඩෙන්නේ ආත්ම දිට්ඨියට. අනාත්ම ලක්ෂණය වහලා තියෙනවා. හඳයි අපි එකින් එක අරගෙන බලමු. එහෙම වෙනවද කියලා. පසුගිය දේශනාවල දෙකක් ගත්තා එසයි කණයි. අද කතා කරන නාස්‍ය දිවහ ශරීරය පිළිබඳව. අපි නාස්‍ය කිව්වහම දැන් මොකද්ද කියලා දන්නවා. දැන් ආයි කියන්න දෙයක් නැහැ නාස්‍ය කිව්වහම. අපි සම්මුතියේ නාස්‍ය තමයි. නාස්‍යයේ හටගැන්මක් තියෙනවා. එයි දරුවා බිහි වෙනකොට නාසයක් තිබ්බා. ඒ උදේයි. ජීවිතේ කවදා හරි අවසන් වෙයි. ඒ චුතියයි. එතනදී අර නාස්‍යයේ පැවැත්ම ඉවරයි. හරිද? එතකොට එතනක් තියෙන උදේහා වැයක්. හැබැයි ඒ උදේවැය ගැන නෙමෙයි මේ කතා කරන්නේ. ඒක මේ ඥානයේට හොඳටම මදි. කොහෙත්ම මදි. මේ උද්‍යව්‍ය ඥානෙට. කියන්නේ ඇතිව නැති වෙන බව. දැන් නාසය කියලා අපි කතා කරන්නේ සම්මුතියෙන්නේ. නාසය කිව්වම අපි දන්නවා මේ මොනක්ක් ගැනද මේ කතා කරන්නේ කියලා ධර්මයට අනුකූලව. ඒ කතා කරන්නේ මහ භූත හතර ගැන. ශක්තින් හතරක් ගැන. එම නැත්තම් පටවියාපෝ තේජෝ වායෝ කියන හතර ගැන. පැහැදිලිවම කියනවා නම් තද ගතිය, දියර ගතිය, උෂ්ණය, වාතය කියන හතර ගැන. ඒ ගැනනේ කතා කරන්න තියෙන්නේ. නාසය කියන්නේ අපිට හඳුනා ගන්න ওই හතර වෙන් කළා හඳුනා ගන්න දීලා තියෙන නමක්. නැත්තම් ඒ ධර්මතා හතර තමයි මේ නාසය ක්‍රියාත්මක වෙන්නේ සෑම මොහොතකම. හරි. තද ගතියට රැඳෙන්න බෑ. ආපෝ ගතියත් උණුසුමත්. කියන්නේ දියර ගතිය උණුසුම හා වායුව නැතුව තද ගතියට විතරක් රැඳෙන්න බෑ ලෝකේ. ලෝකේ කොහොත් බෑ කවදාවත් වෙන්නේ නැහැ. ආපෝ ගතිය එහෙම නැත්නම් දියර ගතියට රැඳෙන්න බෑ තද ගතිය උස්නය හා වායුව නැතුව. රැඳෙන්න බෑ ලෝකේ. වෙන් කරන්න බෑ හතරේ. හතරෙන් එකක් අයින් කරන්න බෑ. ඒක මම මීට කලින් දේශනාවල පැහැදිලි කරලා දීලා තියෙනවා. ශරීරය හතරම තියෙනවනේ. කෙස්ලොම්නිය දත් සම්මස්නහර කියන්නේ තද ගතිය. කෙලසම සොටු කඳුළු දහඩිය ලේ සරව කියන්නේ දියර ගතිය. උණුසුම කියන්නේ ශරීරයේ තියෙන උණුසුම. දිරණ ගතිය, තවන ගතිය, පුච්චන ගතිය, ආහාර එම දිරවන්නේ. වායුව තියෙනවා. ඒ හතරෙන් එකක් අයින් කරන්න බෑ නේද? ශරීරයෙන් ඉවත් කරන්න පුළුවන් ද හතරෙන් එකක්. බෑ. ඉවත් කරුවොත් පවත්වන්න බෑ. එහෙනම් උණුසුමට පවතින්න බෑ තනියෙන්. එයාට තද ගතියක් ඕනි, දියර ගතියක් ඕනි, වායුවක් ඕනි. වායුවට තනියෙන් රැඳෙන්නත් බෑ. තනියෙන් ක්‍රියාත්මක වෙන්න බෑ එයාට. වායුවේ තියෙනවා තද ගතියක් තියෙනවා, දියර ගතියක් තියෙනවා, උණුසුමක් තියෙනවා. ඒක දන්නේ නැති. ඒකකට තනියෙන් ක්‍රියාත්මක වෙන්න බෑ. එහෙනම් ඒ කරුණු හතර මේ ලෝකයේ සෑම තැනකම මේ හිරු එළි මේ විදුලි ආලෝකේ පවතිනවා. සෑම තැනකම තියෙනවා. එහෙනම් ඒ හතර මුළු විශ්වයේම ක්‍රියාත්මක වෙන ශක්තියන් හතරක්. ඒකයි බුදුරජාණන් වහන්සේ ඒකට රූප කියලා නමක් තිබ්බේ. ඒක හඳුනගන්න තමයි රූප කිව්වේ. සිත හා සිතුවිලි වලට නාම කිව්වා. දැන් ওই දෙකෙන් බැහැරව දෙයක් පනවන්න බෑ ලෝකේ. හරිද? එහෙනම් ඒ හතරෙන් තොරව ධර්මයකට පවතින්න බෑ. හැබැයි තද ගතියට ආයස්ස, දියර ගතියට ආයස්ස, උෂ්ණයට ආයස්ස සහ වායුවට ආයස්ස ඇසිපිල්ලම් ගන්න තරම් කාලයක් කෝටියකට බෙදුවත් ඊටත් වඩා කෙටි කාලයයි. තේරෙනවද? එතකොට තද ගතිය ඇතිව නැති වෙනවා. හැබැයි ඇතිව නැති වෙන්නේ දියර ගතියටයි උණුසුම් ගතියටයි වායුවටයි ප්‍රත්‍ය වෙලා. තේරෙනවද කියන එක. දැන් මේ ක්‍රමක්‍රමයෙන් ගැඹුරට යන්නේ. දැන් සරල බණ කිව්වා ධර්මදේශනා දැන් 90ක් විතර තියෙනවා හොඳට සරලව කියලා දීලා තියෙනවා. දැන් ක්‍රමක්‍රමයෙන් ගැඹුරට යන්නේ. දැන් තේරුම් ගන්න තරම් මනස වැඩිලා තියෙනවා. අපි දන්නා හොඳට බණ ඇහුවා නම් හොඳට ඒ පිළිබඳව නුවණින් විමසුවා නම් දැන් ඥානය ක්‍රමක්‍රමයෙන් ඉහළට ඇවිල්ලා තියෙන්න ඕනේ. ඒක තමයි අනුපූර්ව ප්‍රතිපදාව කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළේ අනුපිළිවෙලක් මේකේ තියෙන්නේ. තේරුණා තේරුණ නැත්තම් නැවත නැවත ඒ අර අතීතයේ දේශනා කළා තියෙන දේශනා නැවත නැවත YouTube එකෙන් ගන්න පුළුවන් අරගෙන අහලා නැවත නැවත මනස එතනට ගන්න හරිද මොකද දැන් ක්‍රමක්‍රමයෙන් ගැඹුරට යන්නේ දැන් එතකොට තද ගතිය ඇසිපිල්ලම් ගන්න තරම් කාලයක් එතකොට කෝටියකට බෙදලා ඊටත් වඩා කෙටි කාලයයි ඇතිව නැති වෙනවා. හැබැයි නැති වෙන්නේ අර ධර්මතා තුනටම උපකාර වෙලා. තේරෙනවද කියන එක. දැන් ඒතකොට ඒ ඇතිව නැතිවන බව දැකීම තමයි උද්‍යවය ඥානය. මෙන්න උද්‍යවය ඥානය. මේක සිද්ධ වෙන්නේ වර්තමානයේ මේ මොහොතේ සිද්ධ වෙන්නේ මේ ක්‍රියාව. ඒකයි තථාගතයන් වහන්සේ දේශනා කරන්නේ මහණෙනි අතීතය අතහරින්න. අතීතය මෙනෙහි කරන්න එපා. වැඩන්නේ. අනාගතය අතහරින්න. අතීතය මැරලා ඉවරයි. මල අතීතය මොකටද හිතන්නේ?